ව්‍යාපාදපදෝප පදෝසෝ චිත්තං පරිසෝදේති තී. හොඳයි එතකොට අපි මේ දක්වා මේ ඉදිරියෙන් තියාගත්ත මේ වැඩසටහන සඳහා සන්දක සූත්‍රය ඉතින් සන්දක සූත්‍රය අපි ටිකෙන් ටික ටිකෙන් ටික සාකච්ඡා කරගෙන ඉදිරියට ආවා. එතකොට අපි කලින් සතිවල සාකච්ඡා කරා අපි ආරම්භ කරගත්තේ ඔය දෘෂ්ටි ප්‍රශ්නයකින් එහෙම නැත්නම් ඒ බුද්ධ කාලේ ඒ කාලේ ඒ වගේම දැනටත් යම් යම් මට්ටමින් තියෙන මේ යම් යම් ශාස්ත්‍රවරුන්ගේ තියෙන එක එක දෘෂ්ටි පිළිබඳ ඒක සාකච්ඡා කරලා ඊට පස්සේ සන්දක පරිබ්‍රාජකයා අහනවා ආනන්ද සාමිනහන්සේගෙන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම මොකක්ද කියලා. ඉතින් අපි දිගටම මේ සාකච්ඡා කරගෙන ආවේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම ආනන්ද සාමීන් වහන්සේ සන්දක පරිබ්‍රාජකයාට විස්තර කරන හැටි. ඉතින් ඒකේ අපි සාකච්ඡා කරා ඔය සීලයක පිළිපිටලා ඉන්ද්‍රිය සංවරයට ඇවිල්ලා ඊට පස්සේ කොහොමද සති සම්පජන්ණය හුරු කරන්න කියන එක ඒක අපි පුළුවන් තරම් බැලුවේ මේ අපි මේ කරන වැඩපිළිවෙලත් එක්ක එහෙම නැත්නම් අපි මේ කරන කටයුත්තත් එක්ක අපි කරන භාවනා ක්‍රමෙත් එක්ක ගලපලා මේ කියන ටික විස්තර කරගන්න එතකොට අපි ඊට පස්සේ අපි ආවා කොහොමද අපි කලින් සතියේ සාකච්ඡා කරා කොහොමද මේ අභිජ්ජාවෙන් එහෙම නැත්නම් රාගයෙන් එහෙම නැත්නම් කැමැත්ත ඇති වෙන අරමුණු වලින් හිත නිදහස් කරගන්න කියන එක. ඒක එතකොට ඒකාන්තයක්. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ව්‍යාපාදය එහෙම නැත්නම් ද්වේෂය එහෙම නැත්නම් අරමුණේ අකමැත්ත ඇති වෙන ආදීනමය ඇති වෙන ඒ පැත්තෙන් කොහොමද හිත නිදහස් කරලා අපි ටිකෙන් ටික මැදට ගන්න කියලා මේ ආදීනවේම තියෙන ගොඩාක් ඉස්සරහට ගිය තැනක් තමයි ව්‍යාපාදය එහෙම නැත්නම් ද්වේෂය කියලා කියන්නේ ඒක අර ප්‍රමාණිකමල ගොඩාක් එක අන්තයකට ගියාම ඊට පස්සේ ඒකට ප්‍රතික්‍රියා කරන්න ගන්නවා මනස. මානසික වශයෙන් වචනයෙන් ඒ වගේම කයෙන් ප්‍රතික්‍රියා කළ වීතික්‍රමන දක්වා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒක අපි ඔය සීලයෙන් ටිකෙන් ටික නවත්තගෙන සීලයෙන් වැට ගහලා ඊට පස්සේ මේ වගේ සති සම්පජන්ණයට ඇවිල්ලා ඊට පස්සේ මෙතන විස්තර වෙනවා කොහොමද අපි ව්‍යාපාදේ එහෙම නැත්නම් මනස තුල ඇති වෙන ඒ සංස්කරණය කිරීම එහෙම නැත්නම් අන් අයට අන් අය විනාශ කරන්න එහෙම නැත්නම් අන් අයට හිංසා කරන්න ඇති වෙන සිතිවිලි කොහොමද ටිකෙන් ටික මැඩ පවත්ව ගන්න එහෙම නැත්නම් ඒක යම් පාලනයක් එහෙම නැත්නම් ඒ ඇති වෙන සිතුවිලි වල යම් තැම්පත් කිරීමක් කොහොමද ඇති කරගන්නේ කියන එක ඉතින් ඒක තමයි එතෙන්ට තමයි අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒක නැවත මේ ශාසනයේ තියෙන්නේ අපි කරන මට්ටමක කරන තැනකින් පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික නොකරන තැනකට තමයි අරගෙන ඉන්නේ සංස්කරණය සංසිඳුවන එකක්. කිරීම අඩු කරන එකක්. කිරීම පුළුවන් තරම් ඒක සංස්කරණය සම්පූර්ණයෙන් නැවැත්වීමකුත් නෙවෙයි. සංස්කාර සංසිඳ වීමක්. ඒතර පුළුවන් තරම් නොකරන තැනකට ඇවිල්ලා මේ වෙන දේ දිහා බලාගෙන ඉන්න තැනකට තමයි ටිකෙන් ටික තථාගතයන් වහන්සේ මේ ප්‍රතිපදාවක් කරහා අරගෙන එන්නේ. ඒක ඉතින් මිනිස්සුන්ට එහෙම නැත්නම් සංසාරේ ගමන් කරන සත්වයින්ට මේ කරන පැත්ත ඇරෙන්න නොකරන පැත්තක් හුරුම නැහැ. ඒක කොහොමටවත් මේ සත්‍යයෙන්ට හුරුවක් නැහැ ඒක නිසා මේ ටිකෙන් ටික ටිකෙන් ටික අර කරන තැන ඉඳලා ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැති වෙන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඔන්න පටන් අරගෙන දානය හොඳයි කියලා දානය වර්ණනා කළා. ඊට පස්සේ සීලයකට ඇවිල්ලා සීලයට එනකොට අර දානය වගේ කිරීමක් නෙවෙයි සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා කියලා ටිකෙන් ටික නොකරන පැත්තකට අරගෙන එනවා. ඊට පස්සේ භාවනාවට ඇවිල්ලා අවිටත් අඩා නොකිරීමක් එහෙම නැත්තම් අපි ඉඳගෙන ඉන්නකොට මුකුත් නොකර ඉන්නකොට ඔන්න ඔහේ කයේ වෙන දෙයක් දිහා එහෙම නැත්තම් මනසේ වෙන දෙයක් දිහා බලාගෙන ඉඳීමක් තමයි භාවනාවෙන් කරන්නේ. ඉතින් එතකොට ඇවිල්ලා මේ සබ්බපාන භූත හිතානුකම්පය කියන්නේ අපි නැවත ගිහිල්ලා මේ මෛත්‍රිය කරනවට වඩා මෙතෙන්දී ඉදිරියට ගන්න වෙන්නේ අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපාන භූත හිතානුකම්පය කියනකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ තථාගතයන් වහන්සේ මෛත්‍රිය කියලා පෙන්වන්නේ සුබ පැත්ත සුබ පැත්ත දැකීමක් අරමුණේ හොඳ පැත්ත දැකීමක් ව්‍යාපාදයේ ඇති වෙන්නේ අරමුණේ ආදීනමේ පැත්ත නරක පැත්තම ප්‍රකට වෙලා ඒ ඔස්සේම දිගට ගියාම ඉතින් ඒක තුලනයක් බැලන්ස් කිරීමක් කරන්න වෙන්නේ අරමුණේ හොඳ පැත්ත දකින්න පටන් ගන්න ඕන. එතකොට මේ අර කලින් අපි අරමුණේ ආස්වාදයේ පැත්තම දකින්න ගිහිල්ලා ඒ තියෙන බැලන්ස් එක තුලනේ නැති වෙලා එක පැත්තකටම ගියාම සිද්ධ වෙන වැඩක් තමයි ඔය රාගය ඇති වෙන එක සහ අරමුණු බොහොම තදින් කැමැත්තෙන් අල්ලගන්න එක. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔන්න ඒක අපි හුරු එහෙම නැත්නම් අපි හුරු වෙච්ච විදිවලට අපි හුඟක් වෙලාවට ජීවිතේ අන්තවලට තමයි හුරු වෙලා තියෙන්නේ. සමහර ඇත්තෝ ඒකාන්තයකට හුරු වෙනව එහෙම නැත්නම් අරමුණට කැමති වෙන අන්තේ. ඒ අයට කියන රාග චරිතය කියලා. සමහර අය ඉන්නවා අරමුණේ ආදීනවේ පැත්ත එහෙම නැත්නම් ද්වේෂ ද්වේෂයේ පැත්තට හරි බරයි. ඉතින් ඒ අය හුඟක් ඔය දැඩි ප්‍රතිපදාවලට යනවා. Tamanට දැඩි ප්‍රතිපත්ති වලට තමන්ට ටිකක් හිංසා කරගන්න එහෙම නැත්නම් අපි දන්න පැවිදි වුණත් ඒක ටිකක් තියෙන අවස්ථා තියෙනවා අපි ගොඩාක් මේ රූක්ෂ ප්‍රතිපත්ති වලට යනවා ඒක ඉතින් බාහිර සමාජය වුණත් දකින්නේ මේක හරි හොඳ දෙයක් විදිහට ඒක ආරම්භයේදී හොඳ වෙන්න පුළුවන් මොකද අපි ගොඩාක් මේ දේවල් වලට ඇලිලා ගිහිල්ලා වාසයේ ඉඳලා අපි එක සැරේට එනකොට මේක හරියට මැදට එන්න බෑ. හරියට ඇවිල්ලා ගානට මැද නවත්තන්න බෑ කෙනෙක්ට. ඉතින් ටිකක් අර පැත්තට යනවා. ගිහිල්ලා ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රතිපදාවකින් පෙන්වලා දෙන්න ඕනේ කෙනාට ඔතන නෙවෙයි මැද ඔය අනිත් අන්තේ කියන එක පෙන්වලා දීලා නැවත ටිකෙන් ටික අර Tamanටත් බොහොම ඒ වෘක්ෂ ප්‍රතිපත්ති වල ඉන්නකොට ටිකක් අනිත් අය දිහත් අනිත් අය ටිකක් හොඳට එහෙම නැත්නම් හොඳට කාලා බීලා ඉන්නවනම් ඒ අය ගැන ටිකක් තරහ ද්වේෂය ඇති වෙන්න පුළුවන් ඒකට තමයි ඔය කියන්නේ මේ සුචරිතවාදී කියලා සදාචාරවාදී ඇත්තෝ ඒ අය කරන්නේම මේ සීලයක් ඉස්සරහින් තියාගෙන එහෙම නැත්නම් දානයේ සීලයේ ඉස්සරහින් තියාගෙන ඒක හොඳයි කියලාගෙන එහෙම නැත්නම් භාවනා කරන්න ආවත් ඒක තියෙනවා මම භාවනා කරනවා මේ ලෝකේ අනිත්‍යය භාවනා කරන්නේ කියලා මේ තරහ ගන්නවා. ඉතින් මුළු ලෝකෙම හදන්න හදනවා. මේ ඒ හරහා ඇති වෙන්නේ අර යටින් ක්‍රියාත්මක වෙලා මේ අනිත් අයට උදව් කරන වෙෂයෙන් සමාජය හදන වෙෂයෙන් Taman තුල द्वේෂය ඇති කර ඇති වෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන මෙතෙන්දී මේ සබ්බපාන භූත හිතානුකම්පය කියලා කියන්නේ අන්න ඒ වගේ එක පැත්තකට ගිහිල්ලා කරන්න යාමකට වඩා ඒ කියන්නේ මෛත්‍රිය කරන්න යාමකට වඩා අපේ ප්‍රභාස්වර හිත එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ කියන අපිට මේ උප්පත්තියෙම ලැබෙන හිතේ කොහොමත් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක කෙලෙස් වලින් එහෙම නැත්නම් පසු කාලීනව ආපු උපක්ඛිලේශ වලින් මේක කිලිටුුන් නැත්නම් එහෙම නැත්නම් පසු කාලීනව අපිට ආපු සංකල්ප අදහස් වලින් කිලිටුුන් නැත්නම් ඒ හිතේ කොහොමද තියෙන්නේ ඔය අපි දන්නවා අපිට කෙනෙක් දැක්කම අපිට කරුණාව කවුරු හරි කරදරයටපත් වෙලා ඉන්නකොට අපිට ඒ කෙනාට උදව් කරන්න හිතෙන එක ඒක ස්වභාවයක්. ඒක මේ අමුතුවෙන් ඇති කරගන්න අවශ්‍යම දෙයක් නෙවෙයි. ඒක කොහොමටත් අපේ යටිහිතේ තියෙනවා. අපේ අභ්‍යන්තර හිතේ තියෙනවා. ඒක නැති වෙනව නම් නැති වෙන්නේ අපි මොකක් හරි ඒ කෙනා තුළ තියෙන අපේ පරණ අදහසක්. ඒ කියන්නේ ඒ බාහිර කරදරයටපත් වෙච්ච කෙනාට තියෙන අපේ අදහසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මොකක් හරි තියෙන කඩිගායක් තියෙනවා අපිට අනාගත plan තියාගෙන ඒව ඔස්සේ දුවන අපිට මේ කෙනාට උදව් කරනවට වඩා මේ වෙන මොකක් හරි අනාගතයේ තියෙන වැඩක් අපි කාර්යබහුලයි. ඉතින් අර ඒ වගේ දේවල් වලින් වැළකෙනව ඇරෙන්න එහෙම නැත්නම් අපේ තියෙන සංකල්ප ටික මේ මනුස්සය මෙහෙම වෙන්න බෑ මේ මනුස්සයා හැමයි මෙහෙමයි කියලා අර කෙනාගෙන හදාගත්ත සංකල්ප ටිකක් තියෙනවා. උන් වගේ දේවල් හරහා තමයි ඒ පසු කාලේ ඉනව මේ ඇති කරගත්ත දේවල් ටික හරහා තමයි අපේ අර මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ මතුවෙන්න තියෙන හැකියාව නැවතිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නැවත මතුවෙන්න අරින්න නම් අපිට තියෙන්නේ මෙන්න මේ අපේ තියෙන සංකල්ප වලින් එහෙම නැත්නම් අපේ තියෙන උපක්ලේශ වලින් මේ වට වෙලා තියෙන අර යට තියෙන ප්‍රභාස්වර ස්වභාවය යට තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ස්වභාවයට මතුවෙන්න ඉඩ අරින්න තියෙන්නේ අර උඩින් මේ වහගෙන ඉන්න මේ රාග ద్వේෂ ඒ වගේ දේවල් ටික අයින් කරලා ඉතින් ඒක අයින් කරන්න තියෙන්නේ ওই වගේ අපි එකම දෙයයි කරන්න තියෙන්නේ මේ අන්තයක ඉන්නකොට අන්තක ඉන්නවා කියලා තේරුම් ගන්න එක. Tamange රාගය තියෙනකොට රාගය තියෙනවා කියලා තේරුම් ගන්න එක. ද්වේෂය තියෙනකොට ද්වේෂය තියෙනවා කියලා තේරුම් ගන්න එක තමයි එච්චරමයි තියෙන්නේ. මේක අයින් කරන්න ඒක අයින් කරන්න යන්න හැදුවොත් සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් අපි විශේෂයෙන් මොනවා හරි දෙයක් කරලා ලොකුවට අයින් කරන්න යන්න හැදුවොත් වෙන්නේ ඒ හරහා මමයා මතුවෙලා නැවත අර අර ටික තැම්පත් වුණාට මේ පැත්තෙන් සක්කාය දිට්ඨිය මතුවෙන ගන්නවා. අපි නොදැනුවත්වම තමන් කරන්නේ බවට පතල කිරීම හරහා සිද්ධ වෙන්නේ මමයා මතුවෙලා එන එක. කරන්න අපි හරිය කැමති ඒ කරන්න කැමැත්ත තියෙන අපේ මමයා ඉස්මතු වෙලා තමන් ලොක්ක වෙන එක. ඉතින් ඒකට හරිය කැමති සක්කාය දිට්ඨිය සංස්කාර හරිය කැමති විඥානය හරිය කැමති විඥාණයට වෙන කොහොම හරි තමන් ලොක්ක වෙන්න. ඉතින් ඒකට යටින් අපි පෝර කොහොමද ඔය යටින් පෝර දැමෙන එක නවත්තලා එහෙම නැත්නම් මේ රාගයේ දේශය යටපත් කිරීම හරහා මමයමතු වෙන එකත් නවත්තගෙන කොහොමද අපි රාගයේ දේශය මේක යටපත් කරගන්නේ ඒක තථාගතයන් වහන්සේ ඔය ශාසනයේ මුල් අවදියේදී ඔය අසුභය වගේ දේවල් භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාලා ඒ හරහා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න ඇති වෙනකොට ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්න මෙන්න මේ අසුභය මෛත්‍රිය ওই දේවල් වලට වඩා ආනාපානේ ආනිසංස අනුදැනව දාලා ඒක ඉතින් ඊට පස්සේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ආදී විදියට මේ සතිපට්ඨාන සූත්‍රය එහෙම නැත්නම් මේ පොදුවේ දේශනා කරන එම නැත්නම් නිවනට යන ඒකායන මාර්ගයක් විදිහට පෙන්නන තතිපට්ඨාන සූත්‍රය හරහා මේ ටික ඔක්කොම එකතු කරලා හරි ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක එතනදී ඔය තියෙන ටික එහෙම නැත්නම් ඒ පෙන්නන ටික කය හරහා පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික අර ඒ ටික තුලණය කරගෙන ඉදිරියට යාමක් තියෙන්නේ. ඒකේ තේරුම් ගන්න තියෙන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනකොට අපිට දැන් ඔය නීවරණ පැත්තට එනකොට හොඳට පෙන්වලා දෙලා තියෙනවා නීවරණ නැති කරන්න හදන එක නෙවෙයි එතන තියෙන්නේ නීවරණයක් තියෙනකොට නීවරණ තියෙනවා කියලා දැනගන්න එක. නීවරණ ඇති වෙනකොට ඇති වෙනවා කියලා දැනගන්නවා. රාගය දේශය ඇති වෙනකොට ඇති වෙනවා කියලා දැනගන්නවා. නැති වෙනකොට නැති වෙනවා කියලා දැනගන්න එකයි. ඉතින් ඒ දැනගැනීම තමයි අපි මේ සතිමත් වෙනවා කියලා අන්නේ දැනගැනීමට තමයි අපි මූලික තැන දෙන්නේ. එහෙම නැතුව මේ අපි අරමුණක් ඉදිරියෙන් තියාගන්නේ දැනගැනීමට ඉස්මතු වෙලා එන. එහෙම නැත්නම් සතියට ඉස්මතු වෙලා එන ආරම්භයේදී ඒක අර අපිට ගොඩාක් අරමුණු තියෙද්දී ඒකට එහෙම නැත්නම් සතිමත් වෙන්න තියෙන අපහසුතාවය නිසා ආරම්භයේදී අපි ඒ කර්මණක් ඉදිරියෙන් තියාගෙන උපේක්ෂා රසයක් තියෙන අරමුණක් ඒ හරහා පුළුවන් තරම් මේ සතිමත් වෙන එක එහෙම නැත්නම් දැනුවත් වෙන්න එක හුරු කරනවා. හුරු වෙලා ඊට පස්සේ තමයි ඔය ටිකෙන් ටික මේ වගේ තැනකට එන්නේ. අපි රාගය, දේශය එහෙම නැත්නම් ටිකක් ධම්මානුපස්සනාවට එන්නේ මේ වගේ තැනකට. අර ඇති කරගත්ත බල කවාගත්ත සතිය හරහා ඒකත් එක්ක ඉස්සරහට ඇවිල්ලා ඔන්න දැන් එනවා මේ රාගය, දේශය දකින තැනට ඒ මොහොතේ. එතකොට යෝගාවචරය හොඳටම තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේ ව්‍යාපාදයෙන් හිත මැඩපවත්වනවා කියලා කියන්නේ එහෙම නැත්නම් අව්‍යාපන්න චිත්තෝ විහෙරති කියලා කියන්නේ මෛත්‍රිය කිරීමකට වඩා ද්වේෂයෙන් එහෙම නැත්නම් ඒ අන්තයට යන්නේකින් වළක්වා ගන්න එක මිසක් මේ පැත්තෙන් අයින් වෙලා අනිත් පැත්තටම යාමක් නෙවෙයි. එහෙම නැත්නම් අපි නැවත කිරීමකට යන එකකට වඩා මේ දේශේ නැතුව කොහොමද අරමුණක් ඇසුරු කරන දේශේ ඇති නොවන විදිහට කොහොමද තමන්ගේ හිත පවත්වා ගන්න කියන එක මෙතෙන්දි කියවෙන්නේ ඒක මේ කෙලවරක් නැතුව පින්කම් වල දෙන එකවත් මේ ලෝකයට උදව් කරන්න යන එකවත් එහෙම කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා ඒ හරහා නැවත ගොඩාක් සංස්කාර ඇති කරගන්න එකක් නෙවෙයි. එහෙම නැත්නම් Taman ලොක්ක වෙන්න යන එකක් නෙවෙයි. ඇතුළට හැරිලා Taman තුලට හැරිලා මේ කාටවත් කරදරයක් නොවී ඉන්න එක. ඉතින් ඒකට හොඳම දේ තමයි අපිට කයක් තියෙන ওই කයට හිත තියාගෙන හිටියානම් තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ තමයි එතකොට මේ ලෝකයට කරදරයක් නැහැ. අන් අයට දේශයක් නැහැ. ආන් සත්වයින්ට තමන් හරහා එහෙම මේ තරහක් එහෙම නරක සිතුවිලි ඇති වෙන්නේ කියන එක තේරුම් ගත්තනම් අපි මේ අපි කියමු කයට හිත තියාගෙන ඉන්නකොට හුස්ම රැල්ල නම් ඉදිරියට ආවේ ඒ හුස්ම රැල්ලත් එක්ක මූණට මූණලා ඉන්න තාක්කල් අපේ හිතේ තරහක් ඇති වෙන්නේ ඒක උපේක්ෂා රසයක් තියෙන අරමුණක් ඒ හරහා අපිට රාගය ද්වේෂය ওই දෙකම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගත්තනම් එතකොට ඔන්න Tamanට තේරුම් ගන්න පුළුවන් වෙනවා ටිකෙන් ටික යෝගාවචරයට මේ බාහිරට ගිහිල්ලා අරමුණු වල ඇලීම් ගැටීම් ඇති වෙනවා. එහෙම නැත්නම් ගැටීම් ඇති වෙනවට වඩා මෙන්න මෙතන නික්ලේශී. එහෙම නැත්නම් මෙතන ද්වේෂය නෑ. මෙතන ද්වේෂයෙන් තොර තැනක් කියන එක සාපේක්ෂ වශයෙන් තේරුම් ගත්තා අන්න ඒක හරිය වැදගත් වෙන ප්‍රතිපදාව ඉදිරියට යද්දි මෙන්න මේ සාපේක්ෂව දකින්න එක. එහෙම නැත්නම් සංසන්දනාත්මකව දකින්න එක මේ බාහිරට ගියාමයි තමන්ගේ බාහිර අරමුණු හරහා ඇතිවෙන द्वේෂයත් මේ අපි තෝරගත්ත මූල කර්මස්ථානයේ ඉන්නකොට තමන් තුළ द्वේෂයක් ඇති නොවන බව එතන සමහර විට වෙන යම් යම් කඩදර ටිකක් තියෙන්න පුළුවන් වෙන යම් යම් අපහසුතා ටිකක් තියෙන්න පුළුවන් ඒ රාගයක් ඇති නොකරන ද්වේෂයක් ඇති නොකරන අරමුණක් එක්ක ඉන්නකොට යම් එපා වෙන ගතියක් කම්මැලි ගතියක් එන්න පුළුවන් නමුත් තේරුම් ගත්තා නම් Tamanට දැන් රාගය, දේශය ඒ දේවල් නෑ කියලා මේකේ මේ හිතේ අන්න ඒක තමයි ඉදිරියට යාම ඒක තමයි ඉදිරි දැක්ම අන්නේ දැක්මයි ඉස්සරහට එන්න ඕනේ. එහෙම නැත්තුව දැන් අපි දන මහායාන ආගමේ එහෙමනම් ගන්නනවා මේ අනිත් සියලුම දෙනා බුදු වෙනකම් මේ තනකොළ ගහක් පවා බුදු වෙනකම් මම බුදු වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒත් ඉස්සරහින් තියාගෙන උගාක් මේ මෛත්‍රිය වගේ වගේ මුළු ලෝකයාටම මෛත්‍රිය වඩන එක තමයි එයත් ගොඩාක් ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ඉතින් මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවිතය ගෙවන එක මම මේ කියන්නේ ඒක සම්පූර්ණ වැරදි කියන එක නෙවෙයි. නමුත් ඒක නෙවෙයි තථාගතයන් වහන්සේගේ මේ මූලික ඉගැන්වීම මේ ශාසනය ඇති කරලා තියෙන්නේ මේ ජීවිතයේ අත්දකින්න පුළුවන් නික්ලේශී ස්වභාවය තැනකට අරගෙන එන එක. ඉතින් ඒකට ඔය අපි කතා කරා වගේ ඔය වඩලා ගන්න හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ අනිත් පැත්තෙන් මමය පෝෂණය වෙන එක අපි කරන තැනකට යනවා. අපි ටිකෙන් ටික මෙන්න මේ ඔය අපි කරන දේවල් එහෙම නැත්නම් තේරුම් ගන්න තියෙන්නේ අපි බාහිර අරමුණු ඇසුරු කරනකොට ඒ හරහා අපේ කැමැත්තක මැත් අන්තවලට යනකොට තමයි කිරීමට යන්නේ අපි. හුඟක් නිකන් හිත කුප්ප ගන්න කුප්පගෙන ගිහිල්ලා ඒ අරමුණු අල්ලගෙන ඒ වරහන් ඔය දේවල් කරන්න හදනවා. ඉතින් ඒක එක්ක රාගය එහෙම නැත්නම් දේශය මේ දෙක නැත්නම් අපි ඔය පින් කරන්න යනවා කියලා ඔය මොනවා හරි පිනක් හරි අල්ලගෙන ඒ හරහා මේ මොනවම්ම නැත්නම් මොනවා හෝ කරන්න යනවා. ඉතින් ඒ හරහා නැවත ඊට පස්සේ ඔය දේවල් කරන්න ගියාම වෙන්නේ නැවත අර තැම්පත් වෙලා තියෙන එක ඒ දේවල් කරන්න ගියාම එක්කෝ කැමැත්ත ඇති වෙන පුද්ගලයන් ඇතුළු කරන්න වෙනවා. එහෙම නැත්නම් අකමැත්ත ඇති වෙන දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඔය දේවල් කරන්න ගියාම ওই ටික වෙනවාමයි. මොනවා හරි කරන්න ගියොත් සමාජයෙන් ඒකට එක්ක කැමැති පුද්ගලයෝ ටිකක් අපිට එකතු වෙනවා. ඊට පස්සේ ඒකට විරුද්ධවාදීන් ටිකකුත් අනිවාර්යෙන් හැදෙනවා. හැදුනට පස්සේ ඉතින් යුද්ධේ. ඉතින් කරන්න පටන් ගන්නවා ආයි ආයි දන්නේම නෑ තමන් අර පරණ කරන තැනට එන්නේ. ඉතින් ඊට පස්සේ යහරහා විඥාණයට පුළුවන් වෙනවා ඔය සංස්කාර හරහා නැවත ඔය රාගයේ දේශේ එහෙම නැත්නම් කෙලෙස් ඇති කරවන්නේ ඒක තමයි විඥානයේ පරම අභිලාෂය. ඒක තමයි විඥාණයට අවශ්‍ය මූලික දේ. ඒක නිසා එයාව මැද කියන තැන ඉන්න දෙන්න. එයා ඒකට කැමති නැහැ. එයා කරන්නේ හැම වෙලෙම සංස්කාර මොනවා හරි යොදවලා අනිත් දේවල් යොදවලා මේ කුසලය හරහා හරි පින හරහා හරි කොහොම හරි බලනෝ තමන් නැවත මේ ලොක්ක කරවන්න කරන තැනට අරගෙන ඉන්න. ඉතින් ඒක අපි දන්නවා ඔය ඔය ওই විදියට අපි අපේ ප්‍රතිපදාව හරහා එනවනම් අපි ඔහොම නික්ලේශී තැනක ඉන්නකොට එතන ඉන්න බෑ බාහිරට ওই වගේ එහෙම නැත්තම් වෙන අරමුණු වලට ගිහිල්ලා ওই වගේ යම් द्वේෂය එහෙම නැත්තම් තරහ ඇති වෙන්න පුළුවන් ඒ ඇති වුණාම අන්නේ द्वේෂයක් ඇති වුණා කියලා දැනගත්තා නම් ඒ දැනගත්තට පස්සේ අපි අරමුණෙන් පිට පනිනකොට අපි පිට පනින්නේ අමතක වෙලා, දන්නේ නැතුව. ඒ අරමුණ ඇවිල්ලා අපිව මනස වාහිලා ගන්නවා. නොදැනුවත්ම තමයි එතෙන්ට යන්නේ. ඒක ඉබේම පැනලා ගිහලා ටිකක් වෙලා ඉන්නකොට ඒකත් එක්ක උන්න එක සැරේට මතක් වෙලා එනවා. මම මේ කළ යුතු දේ නෙවෙයි කරන්නේ මේ දැන් බාහිර අරමුණක් අල්ලගෙන මේ දැන් තරහ ගිහින් ඉන්නේ තද වෙලා ඉන්නේ. ඒක දැනගත්තා නම් අන්නේ දැනගත්ත වෙලාවේ අපිට එනවා යම් හැකියාවක් ඕන මනුස්සකම ඉස්මතු වෙලා තියෙන්නේ දැන් Taman දන්නෝ ඉන්නේ ද්වේෂසිතවිල්ලක දන්නවා. අන්නේ දැනගැනීම හරහා තමයි අපිට යම් හැකියාවක් එන්නේ එහෙම නැත්නම් ඒ දැනගත්ත මොහොතේ අපිට එනවා choice එකක්. එහෙම නැත්නම් හැකියාවක් එනවා මේකත් එක්ක එක්ක දිගට යන්න පුළුවන් නැත්නම් Tamanට බැලුවොත් තේරේ Tamanගේ මූල කර්මස්ථානේ එහෙම නැත්නම් කය දිහා කය අර කලින් වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ විදිහටම තියෙනවා මේක මේ තරහ මෙහෙන් ඇති වුණා කියලා එහෙම නැත්නම් මේ බාහිරට ගියා කියලා මේකට හානියක් වෙලා නැහැ තාමත් කලින් වගේ හුස්ම ගන්නවා. සාකමනේ නම් තාමත් කලින් වගේම ඇවිදිනවා. ඉතින් අන්න ඒක දැක්කනම් ආපස්සට හැරිලා බැලුවනම් ඊට පස්සේ යෝගාවචරයට පුදුමාකාර විශ්වාසයක් එන්න ගන්නවා මේ නික්ලේශී තැනට මේ කෙලෙස් තියෙන තැනට ආවා කියලා නික්ලේශී තැනට හානියක් වෙලා නැහැ. නැවත එන්න පාරක් පේනවා. මීට මේ පැත්තට නැවත ඇවිදගෙන එන්න තියෙන්නේ අර මූල කර්මස්ථානෙට එන්න තියෙන්නේ. ඒ එන එක මොකද අතන ඉන්න හරි කැමැති. එතන අතහැරලා මෙතෙන්ට එන්න දේශය තිබ්බත් අපිට ඒක අතහැරලා එන්න හිතෙන්නේ මොකද අපිට දේශය ඇති වෙන්නේ එතන යම්කිසි කලියුත්තක් තියෙන එක්ක මොක් කන්‍යම් මරණ්‍යම් කියලා මොකද්දෝ එකක් කරනකම් මේක අතහැරලා එන්න හිතෙන්නේ. කුප්පගෙන තියෙන්නේ. ඉතින් අන්න එහෙම තියෙද්දි එහෙම නැත්තම් මේකට මොනවා හරි කරන එක සාධාරණයි කියලා Tamanට හොඳටම හිතෙද්දි මොකක් හරි කරන්නම ඕන කියලා හිතෙද්දි ඒ කරන එක නවත්තලා මේ මුකුත් නොකරන තැනට එන්න ඒක කෙලින්ම නිවන් මාර්ගේ රහත් මාර්ගෙ මෙතන හොදටම තේරෙනවා මට මූට එක්ක බනින්න ඕන එක්ක මූට ගහන්න ඕන මූට කන්‍ය මරන්න ඕන කියලා ඒක හොදටම තේරෙනවා දැන් මේ Tamanට එක්ක Tamanට කිසිම සාධාරණ වෙන්න පුළුවන් හොඳටම තේරෙනවා මේකට මොනවා හරි කරන එක කියන එක සාධාරණයි. මොකක් හරි මේක නවත්තන්න ඕන කියලා. ඒ තියෙද්දිත් ඒ තියෙද්දිත් ඒකට පෝෂණය කරන්නේ නැතුව නැවත හැරිලා මේ නික්ලේශී තැනට එන එක නැවත මේ නොකරන තැනට එන එක කෙලින්ම නිවන් මාර්ගේ. අරක ඇතුලේ ගොජ්ජ දාන මොනවා හරි කරන්න. ඇතුලේ Tamanට හොඳටම වනාව තියෙනවා මොනවා හරි කරන්න. ඒ කරන එක පැත්තකින් තියලා නැවත මේ මේ කිසිම දෙයක් නොලැබෙන මෙතෙන්ට ආවයි කියලා මෙලෝ දෙයක් ලැබෙන්නේ මේ නොකරන තැනට ආවයි කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ තියෙන ටිකක් නැති වෙලා යන එක විතරයි වෙන්නේ. Tamanට යමක් තියෙනා යමක් තිබුණා නම් යම් තාන්න මාන්න මොනවා හරි තිබ්බනම් අර මිනිස්සයාට මොනවා හරි දෙයක් කියලා Tamanට ලොක්ක වෙන්න තිබ්බනම් ඒ සියල්ල නැති වෙන එකයි වෙන්නේ මේ නික්ලේශී තැනට එනකොට. ඒ සියල්ල අපි අත්හැරලා මෙතෙන්ට එන එක සම්පූර්ණ ඒක නිවන් මාර්ගයේ සම්පූර්ණ නික්ලේශී තැනකට එීමක්. ඒකයි අපේ ප්‍රතිපදාව අන්නේ එන ගමනේ වැඩේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඇවිල්ලා මෙතනම ඉන්න එකම නෙවෙයි. ඔය කෙලෙස් කට උත්තර නැති වෙන වෙලාවට ඒ කෙලෙස් වලට ඒ මෙතනට අපිට එන්න කිසිම හේතුවක් නැහැ. ඒ හේතුවක් නැතුව තියෙද්දි අපි නැවත අර නික්ලේශී තැනට එනවා. අන්න ඒ එන ගමනේ ඒ එන පාරේ ඒ එන ව්‍යායාමේ කෙලස් කැපෙන එක සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට පිට කීරි ගන්නවා කෙලස් වලට කට උත්තර නැති වෙන ඒවා අඬා වැටෙනවා. අපි නැවත හැරිලා මේ පැත්ත බලලා මේ පැත්තට එනකොට. අන්නේ ව්‍යායාමේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. එතන තමයි යුද්ධේ තියෙන්නේ. ඊට ඇවිල්ලා මෙතන මැද නික්ලේශී තැන තිව්වා කියලා එහෙම තියෙන්නේ නැහැ. ආයි පනිනවා. ඒ තියෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දිගටම ඉඳී කියලා. අපි අවධානය තියාගෙන ඉන්නවා මෙයා නැවත පනින්න පුළුවන් කියන අදහස ඇතුව තමයි ගෙනල්ලා තියන්නේත් තියලා බලාගෙන ඉන්නෙත් ඒ අදහස ඇතුව ආයි යන්න ඉඩ තියෙනවා ගියාම අපි කරන්නේ දැනගත්තා දැනගත්තම අපිට choice එකක් තියෙනවා අපිට මනුස්සකම ඉස්මතු වෙලා තියෙන නැවත ඒ දැනගත්තම නැවත ගෙනල්ලා මූල කර්මස්ථානෙට එහෙම නැත්නම් නික්ලේශී තැනට අරගෙන එනවා ඒක තමයි කියන්නේ ව්‍යාපාද ප්‍රදෝෂ චිත්තං පරිසෝදේති මේ පිරිසිදු කරනවා අර කෙලෙස් වලින් එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් පිරිසිදු කරනවා ඒ ව්‍යායාමයෙන් පිරිසිදු වීම සිද්ධ වෙන්නේ ඒකට මුලින් අව්‍යාපන්න චිත්තෝ විහෙරති සබ්බපාන භූත හිතානුකම්පී කියන එක අඳුනගෙන තියෙන්න ඕන ඒක තමයි ප්‍රධාන අවශ්‍යතාවයේ නික්ලේශී තැනක් කලින් අඳුනගෙන තියෙන්නම ඕන එහෙම නැත්නම් මේ කෙලෙස් තියෙන තැන අඳුනගත්තා කියලා ඒ කෙනාට ඒකෙන් පැත්තකට වෙන්න හැකියාවක් නැහැ මේ නික්ලේශී තැන මෙතන තියෙන කෙලෙස් වලට සාපේක්ෂව මෙතන නික්ලේශී කියන එක අඳුනගෙන තිබ්බේ නැත්තම්. ඉතින් ඒක තමයි මූලික අවශ්‍යතාවය. අපි ඒක නිසා අපේ ප්‍රතිපදාවේ මුලින්ම කරන්නේ මෙන්න මේ කෙලෙස් නැති තැනක් හොඳට අඳුනගෙන එතන හොඳට Tamanට ඉන්න පුළුවන් වෙන විදිහට එතන ඉන්න හුරු කරගන්න එක. එහෙම නැත්නම් මේ නික්ලේශී තැන ඇසුරු කරලා ඇසුරු කරලා එතන ඉන්න পায় ගහගෙන ඉන්න නික්ලේශී භූමියක් අපි ඉස්සෙල්ලා හදා ගන්නවා. බංකරයක් හදා ගන්නවා. හදාගෙන ඒක පාවිච්චි කරලා බාහිරට ගිහිල්ලා ඊට පස්සේ හැමදාම බංකරය ඇතුලේ ඉන්නව නෙවෙයි. එළියට ගිහිල්ලා යුද්ධේ පටන් ගන්නවා. යුද්ධේ තියෙන්නේ ඔච්චරයි. මෙතන දැනගත්තාම නැවත ඒක ප්‍රහාණය කළා එහෙම නැත්නම් එතෙන්ට ගහලා එතෙන්ට මෝටාරයක් ගහලා අනික ඇවිල්ලා හැංගෙනවා. ඊට ඇවිල්ලා හැංගෙනවා. ඒක ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික හුරු වෙලා ගියාම යෝගාවචරයට පුදුමාකාර ශක්තියක් විශ්වාසයක් එන්න ගන්න ඉස්සරහට යන්න යන්න තමන් බාහිරට ගිහිල්ලා ওই ද්වේෂ ආරමුණේ ඉන්නකොටම ඉන්න ගමන්ම තමන්ට තේරෙනවා තමන් මේ නික්ලේශී භූමියත් එක්ක තියෙන සම්බන්ධය කැඩිලා නැහැ කියලා. එහෙම නැත්නම් මොකද්දෝ තමන්ට තේරෙන්න ගන්න මූල කර්මස්ථානෙත් එක්ක තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන් කැඩිලා නැහැ. සම්පූර්ණයෙන් තමන්ගේ අවධානය බාහිරට යන්න. එහෙම නැත්නම් ද්වේෂයට යන්න. බාහිර අරමුණට ඒ ද්වේෂය ඇති කරන අරමුණට යන්නේ කියලා විශ්වාසයක් යෝගාවචරයට එන්න ගන්නවා ටිකෙන් ටික. ඒකාවට පස්සේ ආයෙතින් කොහොමටත් කෙලෙස් වලට කට උත්තර නැති වෙනවා. යෝගාවචරයට තේරෙනවා මේ පැත්තෙන් ආනාපාන තියෙනවා මේ පැත්තෙන් ද්වේෂ අරමුණ තියෙනවා මේ පැත්තෙන් තවත් බොහෝ අරමුණු තියෙනවා ලෝකයක් අරමුණු තියෙනවා. ඒ අරමුණු ඔක්කොම ඉස්සරහ එහෙම නැත්නම් ඇහෙන් රූප පේනවා, කන් දෙකෙන් ශබ්ද ඇහෙනවා, සිතවිලි තියෙන ඔය මේ අතින් අරමුණු ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම අරමුණු තියෙන තැන තමන් මැදකට වෙලා මැද තැනක කරදරයක් නැතුව ඉන්නවා කියන එක. අන්න ඒක යෝගාවචරයට තේරෙන ගන්නවා. තමන් නිකන් ආරක්ෂිත වලල්ලක් ඇතුලේ මැදට වෙලා ඉන්නවා මේ එන අරමුණු එකක්වත් එහෙම නැත්නම් තමන් කාමරයකට වෙලා වාඩි වෙලා ඉන්න දොරවල් හයක් තියෙන කාමරයක ඒ කාමරේ මැද තියෙන පුටු උඩට වෙලා වාඩි වෙලා ඉන්න දොරවල් හයෙන් එක එක්කෙනා එනවා. හැබැයි ඒ කවුරුවාවත් ආවම දැනගන්නවාව කියලා ඒ අය ඇවිල්ලා අනිත් දොරවල් වලින් පිට වෙලා යනවා තමන් පුටුව දෙන්න. මැද තියෙන පුටුව දෙන්න. අන්න ඒ වගේ තත්යකට යෝගාවචරය ටිකෙන් ටික ටිකෙන් ටිකපත් වෙනවා. ඒක ඉතින් ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික එන එකක්. අපි ඉතින් මේ විස්තර කරගත්තේ ওই විදිහට ටිකෙන් ටික කොහොමද එතෙන්ට එන්නේ කියන එක අපි අර නික්ලේශී භූමියක් ඉස්සෙල්ලා තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒකට කියනවා අභ්‍යාපන්න චිත්තෝ විරති සබ්බපාන භූත හිතානුකම්පි ඒක තේරුම් ගත්තට පස්සේ එහෙම ස්වභාවයක් තියෙනවා කියලා ඊට පස්සේ ව්‍යාපාදපදෝසෝ චිත්තං පරිසෝදේති කියන මෙන්න මේක පටන් ගන්න පුළුවන් ඒකට එහෙම නැත්නම් කියනවා මද් නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව පටන් ගන්න එතන ඉඳන් නිරෝධය අඳුනගත්තට පස්සේ කෙලෙස් රහිත නැ අඳුනගත්තට පස්සේ ව්‍යාපාදයෙන් තොර තැන අඳුනගත්තට පස්සේ ඒ ව්‍යාපාදයෙන් තොර ප්‍රතිපදාව පටන් ගන්නනවා නිරෝධගාමිනී ප්‍රතිපදාවේ නිරෝධයට නැවත නැවත දකින ප්‍රතිපදාවේ නිරෝධය නැවත නැවත අසුරු කරන ප්‍රතිපදාව ද්වේෂයෙන් තොරතන නැවත නැවත අසුරු කරන ප්‍රතිපදාව. ඉතින් එතෙන්ටයි අපි මේ සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් අපි අද කොහොමද මේ කාරණේ කොහොමද දෙන්නේ කියන එක මේ විදිහට සාකච්ඡා කරගත්තා. මම හිතන්නේ අපිට කාලය ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නෝත්තර වැඩසටහනට. යන්නේ ලොකු සානන්සෙත් වැඩම කරලා ඉන්නේ. මම ලොකු සානන්සෙට ආරාධනා කරලා එන්නම්. ප්‍රශ්නෝත්තර වැඩසටහන ආරම්භ කරන්න ඒ කොටසට යන්න ලොකු සානන්සිට වැඩම කරන්න කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.